යාවතා භගවාලෝකේ තින්ටෙය තව ශාසනං තාවතා පතිගන්නාතු පූජාලෝකානුකම්පයා ගන්ධතේලක් පදිත්තේන දීතේන තමදංසිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනං සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්නාතු මුත්තමේ අධිවාසේතුනු බන්තේ පානකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තම අධිවාසේතුනු බන්තේ පානකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තම අදිවාසේතුන බන්තේ පානකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම නාගවල්ලී දලූපේ තංචුන්න පූග සමායුතං කාම්බූලං පතිගන්හාතු සකප්පුරමිදංජිනෝ